දැන් අපි ටිකක් ගැඹුරෙන් තමයි දේශනා කරන්නේ. සරලව දේශනා කළා. ඉතින් ඒ සරලව දේශනා කරපු ධර්මයන් ඔයත් හොඳින් ශ්‍රවණය කරලා ඒක අනුපිළිවෙලට මානසිකත්වය හදාගෙන තියෙනවා නම් අද මේ දේශනා කරන එක ගැඹුරු වෙන්නේ පැහැදිලි වෙයි. දර්ශනය කියන්නේ දකිනවා. ඒක දකින්නේ නුවණින්. එහෙන් දකින දර්ශනය නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනසින් දකින දර්ශනයයි. අද අපි ගන්නම මේ විදර්ශනාව තුළ අපි මාර්ගයට අවතීර්ණ වෙච්ච බව දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ. විදර්ශනාව හා මාර්ගය ගැලපෙනවද කියලා නුවණින් බලන්න ඕනේ. يعني යම් ධර්මයක් අරන් විභාග කරනකොට පරීක්ෂා කරනකොට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්තට අපේ මනස වැටිලාද කියන එකයි බලන්න ඕනේ. මොකද ලෞකික පැත්තේනේ මේ තාක්කල් මනස ආවේ. ඒ නිසානේ භවයෙන් භවයට අපිට ප්‍රතිසන්දියක් ගන්න සිද්ධ වුනේ. ප්‍රතිසන්දිය කියන්නේ නැවත භවයක් හදාගත්තේ ඒ මනස ලෞකික පැත්තේ පුරුදු කළේ. ලෞකික පැත්තේ පුරුදු කළොත් දිව්‍ය ලෝකය විඳින්න පුළුවන්. රූපාවචර බ්‍රහ්ම ලෝක 16 විඳින්න පුළුවන්. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 විඳින්න පුළුවන්. වැරදි පැත්තට ඉතින් හැරෙව්වොත් ඒකටත් තියෙනවා ස්ථාන තුනක් പ്രേත ලෝකය, නිරය, තිරිසන් ලෝකය. ඉතින් මේ වැත් අපි සැරිසරුවා ඇවිද්දා. දැන් තේරෙනවා මේ ඇවිදින එකේ තේරුමක් නැහැ කියන එක. අර්ථයක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ කියන එක තේරෙනවා මොකද ඇවිදින්න කෙනෙක් නැති හින්දා. පුච්චලයක් නැහැ ඇවිදින්න. ඒක දැන් දන්නවා නාම රූප විභාගයේදී නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා. එහෙනම් අපි අද අපි විභාග කරනවා, ඒ කියන්නේ පරීක්ෂා කරනවා විදර්ශනාවට පාදක කරගන්නවා මේ කය ගැන කයයි රූපේට. අපි බලන්න ඕනේ කය ගැන විදර්ශනා කරනකොට අපි මාර්ගයට බැස්සද කියන එක. අවතීර්ණ වුණාද? ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ, අෂ්ට කියන්නේ අටට. මාර්ගය කියන්නේ පාර. ඒ පාර නිවනට. එහෙනම් ඒ නිවනට වැටුණාද? එහෙනම් අපි ඉන්නේ නිවැරදි මග. නොමග ගිහින් නැහැ. එකයි මේ විදර්ශනාව හා මාර්ගය ගැළපෙනවද කියලා බලන්න ඕනේ. ඒතර ඒක දකින්නේ නුවණින්. මම පරීක්ෂණයක් කළා, මම විභාගයක් කළා. මම සම්මර්ෂණය කළා, මට ඒකෙන් සත්‍ය අවබෝධ වුණා. එහෙනම් මගට වැටලා තියෙනවා. එම නැත්තම් නොමග. ඉතින් නොමග ගියොත් ඒ නොමග යන එකට කියන්නේ මිත්‍යාදිට්ඨි සමාදාන. නොමග යන යනවා කියන්නේ. සමාදාන දෙකයි ලෝකේ තියෙන්නේ. මිත්‍යා දිට්ඨි සමාදාන, සම්මා දිට්ඨි සමාදාන. ඒතර අපි සමාදන් වෙන්න ඕනේ සමාධිය. අතීත භවයෙන් වර්තමාන භවයට ආවෙත් ඒ සම්මාදිට්ඨිය පෙර භවයේ සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච හින්දා සම්මාදිට්ඨිය සම්පූර්ණ වුණා නම් ඒක සම්මා සංකප්පය තුලින් එතකොට මේ දෙක සම්පූර්ණ වුණා නම් ඉදිරි හයත් අනිවාර්යයෙන්ම සම්පූර්ණ වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සමා ජීව, සමා වායාම, සමා සති, සමා සමාධි. එහෙනම් අපි බලමු මේ කය කියන එක අරගෙන කය ගැන ඕන කෙනෙක් දන්නවනේ. ශරීරේනේ. එතකොට මේ ශරීරය ගැන විදර්ශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකයි කියන එකනේ. මේක දුකට අයිති එකක්. ඉතින් අපි බලන දුකට අයිතිද කියලා. ඒක නිවැරදිව අවබෝධ වුණොත් දුකටම අයිති කියලා එහෙනම් දුක පිළිබඳව ඥානය දුක්ඛේ ඥානං. මේ කය හදන්න අපි දැන් නාමය පොඩක් පැත්තකින් තියෙනවා මේ රූප කයයි ගන්නෙ. ඒතර මේ ඒ කය හදන්න හේතු වෙච්ච ධර්මය තෘෂ්ණාව හේවත් චන්දරාගය කියලා දන්නවනම් ඒක samudāre satyai කියලා අවබෝධ වෙනවා. ඒතරේ තෘෂ්ණාව හේවත් චන්දරාගය හේවත් ආශ්‍රව කියන ධර්මතාවයන් මේ කය පිළිබඳව අපේ මනසින් ඉවත් කළා නම් සහ මුලින්ම ඒක නිවන කියන එකක් දන්නවා. ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එකක් දන්නවා. පෙර භවයේ කයක්මයි තිබුණේ කියන එක ගන්නවා නම් ඒ ගන්න වෙන්නේ දික්කිය. පෙර භවයේ කයක් තිබ්බේ නැහැ. ඒ පෙර භවයේ කයක් නැති බව නිවැරදිව අවබෝධ කරගත්තා නම් පෙර භවයේ කයක් තිබ්බේ නැහැ කියලා පුබ්බන්තේ ඥාන. එහෙනම් දන්නවා. අනාගත භවයට කයක් යන්නේ නැති බව කොහොමද දන්නවන්නේ? ඊගා භවයට කය යන්නේ නැහැ. සිතේ ප්‍රවෘත්තියනේ සම්බන්ධ කරන්නේ. ඒතර කයක් යන්නේ නැහැ කියන එකත් නිවැරදිව දන්නවනම් අපරන්තේ ඥානං. අතීත භාවයයි වර්තමාන අනාගත භාවයයි දෙක පිළිබඳව නිවැරදිව දන්නවනම් පුබ්බන්තේ අපරන්තේ ඥානං. මේකයි සිද්ධ වෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මයට අනුව කියලා දන්නවනම් පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං සම්මා දිට්ඨි. එහෙනම් සම්මා දිට්ඨි. එහෙනම් විදර්ශනාව තුලින් අපි මාර්ගයත් එක්ක ගලපලා බැලුවා හරි. දැන් ඒක ගලපන විදිය කියනවා. කයක් නැහැ. එදා ඉඳලා කිව්වා. කයක් නැහැ. මොකද්ද තියෙන්නේ? කොටස් රාශියක් එල්ලලා තිනවා. අට කැබලි 300ක, මස් ඇදලි 900ක් අලවලා, නහරවැල් 900කින් වෙලලා හිසේ ඉඳලා පාදාන්තය දක්වා උපකරණ ටිකක් එල්ලලා තිනවා. එහෙම නෙමෙයිද තියෙන්නේ? ඒක තමයි ඇත්ත. එතකොට ඒ උපකරණ ඒ කොටස් එකක්වත් පුජ්‍යලයකට අයිතිව නෙමෙයි. ඒකක් දන්න. එහෙනම් කාටද අයිති? ඒ සෑම කොටසකම තියෙන්නේ විශ්වය තුල සිදුවෙන ක්‍රියාවන් හතරක්. ඒ තමයි තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණ වාතය. කෙස් ගහෙත් ওই ටික තමයි තියෙන්නේ. ලොම්නිය දත් ගත්තත් ওই ටික. රසම්මස්නහර ගත්තත් ඒ සියල්ලම මොන දේ ගත්තත් කෙලස්සෙම සොටු කඳුළු දහඩියලේ සරව ගත්තත් ඔය හතර තව හතරකට බෙදන්න පුළුවන් පරිවාර කියලා වර්ණ ගන්ධ රස ඕචා. එතකොට පට වියාපෝ තිච වායු. එහෙනම් විදර්ශනාව එක. ඒතර විදර්ශනා කරනකොට මාර්ගයත් එක්ක ගැලපෙනවා නම් අපිට කය දකින්න බෑ. කයක් දකිනවා නම් විදර්ශනාවක් නෑ සම්මාදිට්ඨියක් නෑ. නැවත නැවත කයක්ම දකිනවා නම් ශරීරයක්ම දකිනවා නම් ඒ ශරීරය එකතු කළ කෙනෙක් ඒ කොටස් ටික ඔක්කොම එකට එකතු කළ කෙනෙක් හැටියට දකිනවා නම් විදර්ශනාවකුත් එතන නෑ. එහෙනම් මාර්ගයත් එක්ක ගලපන්නත් බෑ. මාර්ගයට වැටිලත් නෑ. සම්මාදිට්ඨියක් නෑ. සම්මා සංකප්පයක් නෑ. ඒ කියන්නේ ප්‍රඥාව නෑ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ ප්‍රඥාව. එහෙනම් දෙකම නැහැ. එහෙනම් කය අපි විදර්ශනා කරන්න ඕනේ සත්‍ය අවබෝධ වෙන ආකාරයට. දැන් අපි මුලින් මේ කයින් කරනවානේ කය කියන වචනේම. ඒතර මේ ශරීරයේ හිසේ ඉඳලා පාදාන්තය දක්වා තියෙන මේ කොටස් වල අපි දැන් හොඳටම විශ්වාසයි. හැබැයි ඒක නැවත මනසට අනුගත කරන්න එපා කයක් හැටියට, ශරීරයක් හැටියට. එයි අපි දිට්ටි විසුද්ධියේදීත් කාංකා විතරණ විසුද්ධියේදීත් අපි හොඳට බෙදලා වෙන් කරලා පෙන්වන මේ කොටස් ටිකක් තියෙන්නේ කියන එක. ඒතර කොටස් මේ සුද්දාස්ත්‍රක කලාපේ ක්‍රියාවක් හැටියට. දැන් අපි මෙතනින් සම්මාදිට්ඨියට එන්න නම් අපි උපදවන්න ඕනේ දුක්ඛේ ඥාන. දුක පිළිබඳව නුවණ ඕනේ. ඒක ආර්ය සත්‍ය හතරෙන් පළවෙනි ආර්ය සත්‍යයි. දුක්ඛාරය සත්‍යයි. එතකොට අපි සම්මාදිට්ඨියට එන්න නම් අපි samudāre සත්‍ය තෘෂ්ණාවයි කියන එක නිවැරදිව දැනගන්න ඕනේ නිවැරදිව දැක ගන්න ඕනේ. එතකොට සම්මාදිට්ඨිය. එතකොට ඒ තෘෂ්ණාව හේවත් චන්ද්‍රාගේවත් ආශ්‍රව කියන ධර්මතාවයන් සාමුලින් මනසින් ඉවත් කළොත් අපි නිවන දැක්ක නිවන අවබෝධ කළා නිවන ප්‍රත්‍යක්ෂයි කියලා එහෙනම් Tamanට සහතිකයි විශ්වාසයි සමාධිටි ඒකට කියන්නේ දුක්ඛ නිරෝධේ ඥානං. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං. එහෙනම් අපි මාර්ගයට බැස්සා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ තමයි ප්‍රතිපදාව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිවෙතයි ප්‍රතිපදාව. දැන් පෙර භවයේ අපිට පුච්චලයේ හිටියේ නෑ මේ කොටස් රාශියේ ක්‍රියාවක් තිබ්බෙම කියලා Tamanට හොඳටම විශ්වාස නම් ප්‍රත්‍යක්ෂ නම් නුවණින් දකිනවා නම් පෙර භවයේ එහෙනම් පුබ්බන්තේ ඥානං අනාගත භවයේ වර්තමානයේ සිදුවෙන මානසික ක්‍රියාකාරීත්වය තුළ වචනය හා කය තුලින් රැස් කරගන්න. ඒ ධර්මතාවයන් දෙක සම්බන්ධ කරගෙන රැස් කරන කර්ම කියන ස්වභාවය. ට අනුකූලව ඊගාව භවයට යන්නේ ඊගාව භවයේ හටගන්නේ මේ සතර මහා ධාතු ඒවා සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවයි කියන එක නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තා නම් සම්මා දිට්ඨි. අතීතයත් එහෙමනම් අනාගතයත් එහෙමනම් ඒ දෙක ඒ ආකාරයෙන්මයි සිද්ධ වෙන්නේ කියන එක නිවැරදිව දැනගත්තද නිවැරදිව දැකගත්තද පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං සමාධි. පටිච්ච සමුප්පාදයට අනුවයි මේක සිද්ධ වෙන්නේ. එතකොට කරුණ අටක් සම්පූර්ණ නම් ඒ කරුණාවට තමයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං සම්මා දිට්ඨි අන සම්මා දිට්ඨිය. ඒතර සම්මා දිට්ඨියට ආවා කියන්නේ එහෙනම් මාර්ගයට බහැලා. එහෙනම් නොමග ගිහින් නැහැ. එයා නොමග යන්නේ එහෙනම්. සම්මාදිට්ඨියට ආවනම් ආයි නොමග යන්නේ. ආයි කවදා නොමග යන්නේ. ආයි කවදා හරි නොමග යනවන්නම් යන්නේ එහෙනම් සම්මාදිට්ඨියට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ හරියට මගට බැහැලා නැහැ. මග හරියට දැකලා නැහැ. දැන් අපි මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී එහෙනම් හරියට මග තෝරගන්න ඕනේ. හරියට මග තෝරගත්තා නම් දේවවාදේ විශ්වාස කරන්නෙත් නැහැ. නිර්මාණවාදය විශ්වාස කරන්නේත් නැහැ. ඒ වගේම පුබ්බේකත කම්මවාදය පෙර සියල්ල කර්මයෙන් කියන එක විශ්වාස කරන්නේත් නැහැ. අක්‍රියවාදය කියන කිසිම ක්‍රියාවක් නොකර ඉඳීමෙන් විමුක්තිය ලැබෙනවා කියන එක ඒක විශ්වාස කරන්නේත් නැහැ. ඒ වගේම ඉබේ හට ගන්නවා කියලා කියනවනේ. ඒක විශ්වාස කරන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවරද නිවැරදි හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන එක විශ්වාසයි. හැබැයි ඒක දැකලා විශ්වාස කරන්න. තේරෙනවද කියන එක? ඒක දැකලා විශ්වාස කරන්න. එහෙනම් එහෙම આવොත් සම්මාදිටි. ඒ නැති තාක්කල් සම්මාදිටි නෑ. වෙන වෘත වෙන පිළිගැනීම් වෙන ඇදහිම් තියන තාක්කල් අපිට මෙච්චර කාලයක් උනේ ඒකයි අපිට වැරදුනේ අපි ගියා වෙන වෙන දික්ටි පස්සේ වෙන වෙන ඇදහිම් පස්සේ වෙන වෙන පිළිගැනීම් පස්සේ අපි ගියා ඒක ප්‍රතිඵල වශයෙන් තමයි වර්තමාන භවයට ආවේ හැබැයි ඒකනම් කුසලාරම්මණයක් කරන් ආවේ. ඒක ගැටලුවක් නෑ. කුසලාරම්මණයක් කරන් ආවේ. ඉතින් කුසල ආරම්මණයක් අරගෙන ආපු එක හොඳයි. ඒතර කුසල ආරම්මණයක් අරගෙන ඇවිල්ලා ඒ කුසල ආරම්මණයක් එක්ක හටගත්ත මේ නාම රූප දෙකේ ක්‍රියාව අපි නිවැරදි පැත්තට යොමු කරගත්තේ නැත්නම් අපි ආයි වැටෙනවා මිත්‍යා දිට්ඨියට. රටේ පාලකයෝ වගේ. මිත්‍යා දිට්ඨි පස්සේ ගියොත් තමනුත් ඉවරයි. රටත් ඉවරයි. රටේ මිනිස්සුත් ඉවරයි. ඒක තමයි උනේ. චුට්ටක් කියනවා ඔය මිත්‍යා දිට්ටි පස්සේ ගිහිල්ලා අදට වෙච්ච හානිය අපිට දැන් දකින්න පුළුවන් නිසා. හැබැයි අපිත් පෙර භවවල ওই ටික කරගත්ත හින්දා තමයි අපිත් මේ වර්තමාන භවයට ආවේ. එහෙම නැත්නම් අපි පෙර භවයේ නිවන් දකිනවා. පෙර භවයේ නිවන් දකින්න බැරි වුණේ අපිට හරියටම සම්මාදිට්ඨියට එන්න බැරි වුණු නිසා අපි හේතු අයින් කළේ නැහැ. තෘෂ්ණාව හේවත් ආශ්‍රව හේවත් චන්දරාගය කියන මේ ධර්මතාවයේ පෙරභවයේ සහ මුලින්ම අවසන් කළේ නැහැ. අවසන් කළා නම් බණ කියන්න මමත් නැහැ. බණහන්ඩෝ ගත්තොත් නැහැ. ඒ තමයි නිවන කියන්නේ. අප්‍රවෘතියයි නිවන. පැවැත්ම දුකයි. එහෙනම් ඒතර දුක්ඛේ ඥානං අපි බලමු දැන් මේ කය තොර විදර්ශනා කරනවා අපි විදර්ශනා කරලා අපි බලනවා අපි හරියට මාර්ගයට අවතීර්ණ වෙලාද? දැන් බුදුරජාණන් වහන්සේ මේක දුකයි කියවනේ. අපි හොයන ඇයි ඒ දුකයි කිව්වේ? මේකේ තියෙන චරාවක්. මේකේ තියෙන ව්‍යාධියක්. ලෙඩ රෝග තියෙනවා. නිරන්තරයෙන් මේක ජරාවටපත් වෙනවා නේ. කෙස් සිදෙනවා, හමරැලි වැටෙනවා, ස්පෙනීම අඩු වෙනවා, කන් ඇහිම අඩු වෙනවා. අතපය වළංගු නැති වෙනවා, කොන්ද කුදු වෙනවා. තියෙනවා නේ. ඒක ලෙඩ රෝග තියෙනවා. දැන් මේවට අපි කැමති නෑනේ. කැමති නැත්තේ දුකටනේ. මරණය තියෙනවා. කොහොමත්ම කැමති නෑ. ඒකට පොඩ්ඩක් හරි ඉන්නනේ බලන්න. ශෝක තියෙනවා, කනගාටු තියෙනවා, හැඬීම් තියෙනවා, වැළපීම් තියෙනවා, කායික දුක් තියෙනවා, මානසික දුම්නස් තියෙනවා. ප්‍රියන්ගෙන් වෙන්නීම අප්‍රියන එක්කීම් කැමති දැන් නොලැබීම් අකමැති දේවල් ලැබීම මේ කයට සම්බන්ධද? සම්බන්ධයි කයට. ඒවා සැපද? නෑ. ඒවා දුක්. එහෙනම් මේක දුකක උපතක් නේද තියෙන්නේ? අනිත් පැත්තෙන් ගත්තොත් මේක චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. ඒ කියන්නේ මේ රූපය, කය හැවත් මේ රූපය හැවත් මේ සුද්දාෂ්ටක කලාපේ චිතක්ෂණ 17යි ආයුෂ. චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා අනිත්‍යයි. අනිත්‍ය තියෙන්නේ එතන. ශරීරේ නෙමෙයි අනිත්‍ය තියෙන්නේ. අනිත්‍ය තියෙන්නේ අර සුද්දාෂ්ටක කලාපේ. ඒකේ ආයුෂ චිතක්ෂණ 17ක් නිසා තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කිව්වේ. කයේ අනිත්‍ය දකින්න කාලයක් යන්න ඕනේ. කය වශයෙන් බලන තාක්කල් ඒකේ අනිත්‍ය දර්ශනය කරගන්න නම් කාලයක් යන්න ඕනේ. ඇයි? උපන්න ගම කෙස් ටික ඉඳලා පෙන්නන්නේ. ඇස්පෙනීම අඩු කරලා පෙන්නන්නේ නැහැ නිකන් එහෙම අඩු කරලා දත් හලලා පෙන්නන්නේ නැහැ ඉපදිච්ච ගම මාස ගාණක් යනකම් අවුරුදු ගාණක් යනකම් පෙන්නන්නේ හැබැයි බුදුරජාණන් සෙන්සන අනිත්‍යයි එතකොට අනිත්‍ය තියෙන්නේ කයේ නෙමෙයි අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවේ ඒක තමයි ඇතිවෙන සැනෙන් නැති වෙනවා. ඒකට කියන්නේ උදේවැය. ඒකත් දැන් දන්නවා. ඒක ඥානයක්. උදේවැය හට ගන්නවා. හට ගන්න සැනෙන් නැති වෙනවා. ඉපද බිඳෙනවා. එහෙනම් දුකයි කිව්වේ මේක එහෙම් පිටින් ස්පිරිතාලයක් හින්දා. හිසේ ඉඳලා පාදාන්තය දක්වා කෙස්වල ඉඳලා මාපට ඇඟිල්ලේ නියපොත්ත දක්වා මේ සෑම කොටසකම රෝගයක් හටගන්න නැති තැනක් තියෙනවා. එහෙනම් ඉස්පිරිතාලයක් නේ. එහෙන් පිටින් ඉස්පිරිතාලයක් මේක. ඉස්පිරිතාලේ කොහොම ලෙඩේ බාර ගන්න? තියෙනවා. ඉතින් එහෙනම් මේ කයේ නේද ඔක්කොම තියෙන්නේ. එතකොට ව්‍යාධියක් තියෙනවා. මරණයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ওই මරණය නෙමෙයි. ශනික මරණය. ඇති වෙනසනේ නැති වෙනවා. ආයක තමයි මරණය. අපි කතා කරන්නේ සම්මුති මරණය ගැන. අහවල් එක්කෙනා මල අවුරුදු 60ක් ආයුෂ වින්දනය කරලා අවුරුදු 70ක් ආයුෂ වින්දනය කළා මලා කියලා තමයි අපි කතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මරණය ගැන කතා කළොත් ඔයත් දන්නෙත් නැහැ. යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත කුසලයේ කරලා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මව් කුසට එනවා තත්පරය ඉන්නේ මව් කුසේ. ප්‍රතිසන්දි ගන්නවා තත්පරෙන් ආයි ආයි වෙනස්. ආයෙ එනවා ගැබට. තප්පර දෙකක් තුනක් පහක් ඉන්නවා මැරෙනවා. තප් ආයෙන තප්පර 10ක් ඉන්නවා මැරෙනවා. අම්මා දන්නේවත් නැහැ. අම්මා දන්නවද? දන්නේ විනාඩියක් ඉන්නවා පරලව යනවා. විනාඩි 5ක් ඉන්නවා පරලව යනවා. විනාඩි 10ක් ඉන්නවා පරලව යනවා. එනවා යනවා. එනවා යනවා. ඕකයි මරණය. ඒ මරණය දකින්නවද? අම්මට දරුවේ පිළිසිඳ ගත්ත බව දැනගන්න අඩු වශයෙන් මාස දෙකක් අත යන්නත් ඕනේ. දැනගන්න. දරුවේ පිරිසිඳ ගත්තා කියලා. ඒ කාලය තුල සිය දහස්වරක් මැරිලා ඉපදිලි ඉවරයි. ඔය තමයි මරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අම්මා දන්නේ. ඒ ප්‍රාණගත අකුසලයේ විපාකයේ වශයෙන්. ඒක තමයි අඩු වයසෙන් මැරනවා කිව්වේ. අපි අඩු වයසෙන් මැරනවා කියලා දැනගන්නේ කොහොමද? 6 මාසයක් ගිහිල්ලා මැරුණොත් අනේ අඩු වයසෙන් මලන්නේ. නෑ. අර ගැබට ඇවිල්ලා යන ඒක තමයි බුදුරජාන් වහන්සේ මරණය දේශනා කළේ. ඒක අපි තේරෙන්නේ. එහෙනම් එවැනි මරණයක් තියෙන්නේ. තේරෙනවා. අපි අවුරුදු 80 90ක් ඉන්නවා. ඒක නිසා තමයි මේ සුද්දාස්ත්‍රක කලාපයේ කර්මයෙන් හටගත්තා කියලා කියන්නේ. කර්මයට අයිති කියලා කියන්නේ ඒකයි. ආයශය උස්නේ කර්මයේ ධර්මතා තුනයි. මේ තුන පටන් ගන්න එකට මේ ධර්මතා තුන ක්‍රියාත්මක වෙන්න එකට මේ ධර්මතා තුන නවතින්නෙත් එකට. තේරෙනවද? මේ සුද්දාෂ්ටක කලාපය ආයුෂයෙන් තීරණය කළා තියෙන්නේ. මමද තීරණයක් කරන් තියෙන්නේ මේක. හා මේ හිසේ ඉඳලා පාදාන්තය දක්වා මේ සියලුම කොටස් වල තීරණය අරන් තියෙන්නේ මමද? ආයුෂය අරන් තියෙන්නේ මමද? තීරණය කළා තියෙන්නේ. මේ සියල්ල උෂ්ණත්වයේ තීරණය කළා තියෙන්නේ මමද? මොකද මැරුණ ගමන් උෂ්ණත්වය නේ අයිස් කඳක් වෙනවා මේක නේ. ඒතර විඥානයේ පැවැත්ම තීරණය කළා තියෙන්නේ මමද? විඥානයේ බැහැර වුණාම මේක ඉවරයි. නැද්ද? ඒතර ආයුෂය උස්නේහා විඥාණය මේ ධර්මතා තුනයි. ඒතර ආශය කියන්නේ පුජ්‍යලෙන් නෙමෙයි. උස්නේ කියන්නේ පුජ්‍යලෙන් නෙමෙයි. විඥාණය කියන්නේ පුජ්‍යලෙන් නෙමෙයි. එතකොට පුජ්‍යලෙක්ගේ උපතම් මරණයක්ද මේ තියෙන්නේ? පටන් ගන්න ආයුෂයයි උස්නේයි විඥාණයයි. හැබැයි මවගේ ගර්භාෂයේ පිළියෙල වෙලා තියෙන ඒ ඒ ධර්මතා තුන සම්බන්ධ කරන්න යුක්තාණුවක්. ඒක දන්නවනේ. ඒකේ තමයි මේ ධර්මතා තුන පතිත වෙන්නේ. එතකොට තමයි ක්‍රියාව පටන් ගන්නෙ. ඒතර පුජ්‍යලයේ ක්‍රියාවද? ඒතර ආශය කියන්නේ පුච්චලෙන් නෙමෙයි. උස්නේ කියන්නේ පුච්චලෙන් නෙමෙයි. මේ බාහිරක් තියෙන උස්නේ. පුජ්‍යලයේ දෙන. නෑ. විඥානය කියන්නේ පුච්චලෙන් නෙමෙයි. විඥානයක් කියලා එකක් මේක ඇත්තෙත් නෑ. ඒක හේතුන්ගෙන් හටගන්නේ. දැන් කියන්න මතට ඒක. එහෙනම් මේ ධර්මතා තුන පතිත වෙන්නේ මවගේ ගර්භාෂයේ යුක්තාණුයි. දෙමව්පිය දෙන්නගේ සම්බන්ධතාවය නිසා ඇතිවන දියරේ මේක පතිත වෙන්නේ. ඒ දියරේ ඇසක් තියනවද? කනක් තියනවද? නාසයක් තියනවද? දිවක් තියනවද? මේ ශරීරයේ කොටස් ටික තියනවද? එතන තියෙනවා සුද්දාෂ්ටක කලාපයක්. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් යුක්තාණුයේ තියෙන දියරේ තියෙන. ඒකේ මේක පතිත වෙන්නේ. එතකොට මේ පතිත වෙන ධර්මතාවය මේ ධර්මතා තුන අර ක්‍රියාව සිද්ධ කරගෙන යනවා. ඇසක් වශයෙන් ඉදිරියට දාලා කණක් වශයෙන් දාලා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇසකුත් නැහැ කණකුත් නැහැ නාසයකුත් නැහැ දිවකුත් නැහැ ශරීරයකුත් නැහැ සිතකුත් නැහැ මේ සියල්ල ශුන්‍යයි හිස් ඒක දකින්න තාක්කල් ඒව නොදකින්න තාක්කල් අවිද්‍යයි දැක්කද සම්මාදිට්ඨිය එහෙනම් මාර්ගයට අවතීර්ණය වෙනවා එතකම් මාර්ගයට අවතීර්ණය වෙන්නේ ඒතර මාර්ගයට නිවැරදිව අවතීර්ණය වෙන්නේ විදර්ශනාව තුලින්. ඒ තමයි විදර්ශනා ප්‍රඥා කියන්නේ. ප්‍රඥාව කියන්නේ නුවණ. එහෙනම් මේක දුක්ඛාරය සත්‍යයට අයිති කියන්නේ කය නෙමෙයි සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒ තුලනේ ලෙඩ හැදෙන්නේ. මිනිස්යාටද ලෙඩ හැදෙන්නේ? මිනිස්සෙකුට ලෙඩක් හැදෙනවා කියලා ගත්තොත් එතනම දිට්ටියක්. මේ මිනිස්සේ නෑනේ. ලෙඩක් හැදෙන මිනිසෙක් ඉන්න බෑ. අර සතර මහා ධාතුව සුද්ධාස්ත්‍රක කලාපේ ක්‍රියාවට සම්බන්ධ කළා ආයුෂය උස්නේ විඥානය. ඒතර ආයුෂය කියන්නේ පුජ්‍යලෙන් නෙමෙයි. එතකොට විඥානය කියන්නේ පුජ්‍යලෙක් නෙමෙයි. උස්නේ කියන්නේ පුජ්‍යලෙක් නෙමෙයි. එහෙනම් අර යුක්තාණයේ පුජ්‍යලෙකුත් නැහැ. එතන තියෙන අර සුද්දාස්ත්‍ර කලාප ක්‍රියාව. ආයෙනම් ඒක තමයි මේ යන්නේ. ඒක තමයි මේ සිද්ධ වෙන්නේ. ආයශ්‍යයි යොස්නේයි විඥාණයත් එක්ක සිද්ධ වෙන්නේ. එතකොට පුජ්‍යලේද්ද අර සුද්දාස්ත්‍ර කලාපේ ක්‍රියාවද? ඉතින් ඔකට නමක් දාගත්තේ මම කියලා. තනම දිට්ටිනේ. දවකට නේද මම කියලා නම දාගත්තේ. ඉතින් ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා මම කොහෙද ඉන්නේ හොයන්නකො මම කොහෙද ඉන්නේ කියලා. ඉන්නවද? කොහෙද ඉන්නේ? නැහැ. අන්න සම්මාදිට්ඨිය. මමෙන් තොරව මේ ක්‍රියාව දකිනවා නම් සම්මාදිට්ඨි. මම දකින දාක්කල් මිත්‍යා දිට්ඨි. ඒකනේ දේවල්ට යන්නේ. මම මම සනീപ කරගන්න යන්නේ. මගේ ඇහැ සනീപ කරගන්න. ඇහැ තියෙන්න ඉබ සනീപ කරන්න. කන සනീപ කරගන්න යනවා. නාසය සනീപ කරගන්න. දිව සනീപ කරගන්න යනවා. කය සනീപ කරගන්න. හැබැයි ඔය එකක්වත් නැහැ. නැහැ නේ එකක්වත්. දැන් ඔය එකක්වත් කාටද හදන්න පුළුවන්? සායි බාබාට හදන්න පුළුවන්. සායිබාබත් අවුරුදු 5ක් විතර රෝදපුටුවේ ගියේ. වොස්රූම් එකේ වැටිලා. දන්නනේ සායිබාබා කෙනෙක් හිටියා. අපේ ගියා පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියම ගියා හම්බෙන්න ගිහලා. භජන් ගී කියලා එහෙම ඉස්සර තිබ්බා ගෙවල් වල. ආ. දැන් එහෙම එහෙම මොනවද හම්බුනේ? මේ දුකෙන් මිදීමක් හම්බුණාද? නැවත මේ දුක් ගොඩ උරුම කරගෙන නැවත භවයකට ආවද? හැබැයි එතන අදත් රන් දෙවලක් හදලා තියෙනවා. මිත්‍යාදිටි වපුරලා තින්නේ. උතුම් වූ සම්මාදිට්ඨිය පහර වෙච්ච රටේ අදටත් මිත්‍යාදිට්ඨිය වපුරලා තියෙන. ඉතින් එදා තිබ්බා. එදා 62ක් මිත්‍යාදිට්ඨිය එදා තිබ්බ බෝසතාණන් වහන්සේ පහළ වෙන දවසේ. 62ටම උත්තර දීලා පින්නම් පෑවේ. සම්මාදිට්ඨියට ගෙනාවා කෝටි ප්‍රකෝටි ගාණක් අය. අදටත් සම්මාදිට්ඨියට ගන්නවා. මේ උතුම් ධර්ම දේශනා කළා ඒ ධර්මය ශ්‍රවණය කරලා එයාලගේ මනස සම්මාදිට්ඨියට ගන්න පුළුවන් අදත්. එහෙනම් එතකොට මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මේවට අයිතිද නැද්ද? නිවැරදිව දැනගන්න දැකගන්න දුක්ඛේ ඥානං. එහෙනම් අන්න විදර්ශනා කළා මාර්ගයට බහැලා තියෙන සම්මාදිටි. හරිද? පැහැදිලි. ඒ කියන්නේ සම්මාදිටි කියන්නේ නිවැරදිව දකිනවා. දැන් ඒක මං ගිය සතියේ කිව්වා. මේ සතියේ කියනවා. රහතන් වහන්සේ කෙනෙක් අඳුර ගන්න ඕනේ නේ. කැමති නැද්ද අඳුර ගන්න? ඔව් එදත් තිබ්බ බුදුරජාණන් වහන්සේ කාලේ. භික්ෂුන් වහන්සේලාට කිව්වා මහණෙනි යම් කෙනෙක් අරිහත්ත්වය ප්‍රකාශ කරනවා මම රහත් වෙලා ඉන්නේ. මම කලයුතු සියල්ල අවසන්. මට තව කලයුතු දෙයක් නැහැ. මගේ Brahmacharya වාසය අවසන්. මම සියලු කෙලෙස් ප්‍රහීන කළා. මම සියලු ආශ්‍රවයන් ගැන මිදුණු කෙනෙක් කියලා ප්‍රකාශ කරනවා නම් ඒක එකපාර පිළිගන්න එපා. හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා. එයාගෙන් අහන්නකෝ මෙන්න මෙහෙම. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මනවින් දේශනා කරපු නිවැරදිව දේශනා කරපු විහාර හතරක් තියෙනවා. ඒ තමයි දිට්ඨවාදී. එහෙන් දකින දේ. ඇහසා එහෙන් දකින දේ. සුතවාදී කනසා කනට ඇහෙන දේ. මුතවාදී නාසය දිව ශරීරයට දැනෙන දේ. ඒකට තමයි මුත කියලා කියන්නේ. විඥානවාදී අරමුණු ගන්නා ස්වභාවය. විඥානවාදී. විඥානයන්නේ අරමුණු. මේ හතර පිළිබඳව ඔබ වහන්සේ නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන සියලු ආශ්‍රවයන් ප්‍රහීන වූ බව ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂද කියලා අහන්න යාගේ. සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණු බව ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂද කියලා යාගෙන් අහන්න. එතකොට එයා උත්තර දෙන්න ඕනේ මෙන්න මෙහෙම. මම අසහ රූප පිළිබඳව මම රාග වශයෙන් ඇලෙන්නේ. ඇලෙන්නේ මේ රාතන් ආසිතට උත්තර දෙන්නේ. මම අසරහ රූප ඇසෙන් රූපණේ ගන්න. මේ දෙක පිළිබඳව මම රාග වශයෙන් ඇලෙන්නේ. රාග කියන්නේ ඇලෙනවා. මම දේශ වශයෙන් අයින් කළා තියෙන්නේ. දේශ දුරු කළා තියෙන්නේ. දේශ වශයෙන් ගැටෙන්නෙත් නෑ. මම ඒ පිළිබඳව මගේ සිත තුළ කෙලෙස් හටගන්නේ නැහැ. ඒ කියන්නේ ලෝභය නැහැ. දේශය නැහැ. මෝහය නැහැ. මාන්නය නැහැ. දික්ටි නැහැ. තර උද්දච්ච නැහැ. අහිරික අනෝතප්ප කියන මේ දසක් ක්ලේශයන්ගෙන් එකක්වත් නැහැ. මම මේ සියලු කෙලෙස් වලින් මිදුණු කෙනෙක්. සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණු බව මම ප්‍රත්‍යක්ෂව දන්නවා. එයා උත්තර දෙයි එහෙම. ද අපට එහෙම උත්තර දෙන්න බෑ. බෑනේ. ඇසටත් ඇලිලා රූපටත් ඇලිලා. දැන් රහත් වෙලා නැහැ කියලා දන්නවා. කනටත් ඇලිලා ශබ්දටත් ඇලිලා. රහතන් වහන්සේ කියන මම කනහා ශබ්දයේ පිළිබඳව මම රාග වශයෙන් ඇලෙන්නේ මම දේශය දුරු කළා තියෙන. ඒ කියන්නේ කනේ යම් අපහසුතාවයක්, ආබාධයක්, රෝගයක් යම් දෙයක් සිදු වුණත් මම අමනාපයක් නැහැ. ශබ්දය පිළිබඳව ඒ මිහිරි ආකාරයෙන් ගැනීම හෝ අමිහිරි ආකාරයෙන් ගැනීම තුලමම ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. අපි මිහිරි ශබ්දයට ඇලෙනවා අමිහිරි ශබ්දයට තරහයි. අමනාපයි. නාස්‍ය හා ගන්ධය. ତර මුතවාදී. මම ඒ පිළිබඳව රාග වශයෙන් ඇලෙන්නේ. නාස්‍ය යම් අපහසුතාවයක් යම් රෝගයක් යම් ආබාධයක් ඇති වුණා මම ගැටෙන්නේ නැහැ. අපි අමනාපයි තරහයි ගැටෙනවා. දිවේ මම රාග වශයෙන් ඇලෙන්නේ රසයට මම රාග වශයෙන් ඇලෙන්නේ. ඒතර ඒවා නැති වුණා කියලා ඒවා යම් කිසි ආකාරයකට ඒතකොට දිව යම් අපහසුතාවයකට යම් රෝගයකට යම් කරදරයකටපත් වුණා කියලා මම ගැටෙන්නේ නෑ. ඇයි? එයා දන්න දිවක් නෑ කියලා. නාසයක් නෑ කියලා. කනක් නෑ කියලා. ඇහැකුත් නෑ කියලා රහතන් වහන්සේ දන්නවා. තියන්නේ මොකද්ද කියන එක දානවා. බාහිර රසය පිළිබඳව මම රාග වශයෙන් ඇලෙන්නේ. අපි රසවත් මේකක් ඕනේ තමයි අනුභව කරන්න. කන්න රසවත් මේවා තමයි ඕනේ. රාග වශයෙන් ඇලෙනවා. එහෙම නැති වුණොත් දේශ වශයෙන් ගැටෙනවා. නැද්ද? හ්ම්. ඒතර රහතන් වහන්සේ කියනවා මම දේශ වශයෙන් ගැදේ දේශේ දුරු කළා නෙති. ඒ පිළිබඳව සියලු ආශ්‍රවයන් එක කාමයක්. ඒ කාම ආශ්‍රවය මට කාමාශ්‍රව නැහැ. මට ඒ ටික භවෙන් භවයට ගෙනියන්න ඕන කියලා මට භවාශ්‍රවත් නැහැ. නිවැරදිව දන්නවා, නිවැරදිව දකිනවා මට ditthi ආශ්‍රවත් නැහැ. ඒ නිසා සියලු ආශ්‍රමයන්ගෙන් මිදුණු බව ඇවැත්නි මන් දන්නවා. දැන් හරිද? එතකොට රහතන් වහන්සේ කියනවා. එතකොට අපි ඊට වඩා හාත්පසින්ම වෙනස්ද? ආ? රහත් වෙලා නැහැ තාම නේ. ඒක තමයි කියන්නේ එහෙනම් නිවන් දැක්කේ නැහැ නේ. රහතන් වහන්සේනේ නිවන් දැක්කේ නේද? හ්ම්. එහෙනම් තර කය පිළිබඳව තියෙන දුක පිළිබඳව නුවණද තාම හිතනවාද සැපයි කියලා. දුකයි කියලා නුවණට ප්‍රත්‍යක්ෂ නම් දුක්ඛේ ඥානං. මේ කය හැදුවේ කොහොමද? ତර මේ කය අර ක්‍රියාව පටන් ගන්න අර විඥානය සම්බන්ධයිනේ මම කියන්නේ ආයශ්‍යය උස්නේ විඥානයේ මේ ධර්මතා තුන එකටනේ අරකේ පතිත උනේ. එතකොටනේ නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තේ. ඒතොර දැන් විඥානයනේ ආවේ විඥානයත් එක්කනේ. එතකොට විඥානේ අරගෙන ආවේ මොකක්ද? කර්මයක් නෙමෙයිද? කර්මයක් එක්ක පැටලිච්ච විඥානය නෙමෙයිද බැස්සේ මෞකසේ? කුසල කර්ම අකුසල කර්ම මේ දෙකම දැන් භුක්ති විඳිනවනේ. කුසල කර්ම අකුසල කර්ම දෙකම භුක්ති විඳිනවද නැද්ද? දුක සැප දෙකම නැද්ද? ආ එහෙනම් ඒක තමයි. එතකොට දුක කියන එක අපට ඇවිල්ලා තියෙන්නේ අකුසල කර්මයේ ප්‍රතිඵලයක් වශයෙන්. යම් කෙනෙක් නිරන්තරයෙන් දුකින්, දුම්නසෙන්, කනගාටුවෙන්, ශෝකයෙන් හැඬීමෙන් නම් නම් ජීවත් වෙන්නේ, එයා පෙර සංසාරේ manussාත්ම භවයක් ලබන්න පින් කළා තියෙනවා. හැබැයි අර සැප විපාක විඳින්න පින් කළා නැහැ. එතන තියෙන්නේ ඒකට කියන්නේ උපස්තම්භක කර්මය සහයෝගය දෙන කර්මය අකුසල. ජනක කර්මය සැපයි. ජනක කර්මය කියන්නේ ප්‍රතිසන්දියක් අරන් දෙන්න. ප්‍රතිසන්දියක් අරන් දෙන කර්මය ජනක කර්මයයි. ඒතර ප්‍රතිසන්දියක් අපට අරන් දුන්නේ කුසල කර්මයෙන්. ඒතර කුසල කර්මයෙන් ප්‍රතිසන්දියක් අරන් දුන්නු නිසා තමයි manuss ලෝකෙට ආවේ. දිව්‍ය ලෝක 6 හා manuss ලෝකයේ සුගති. ඒතර manuss ලෝකයට ආවේ අපි කුසල ආරම්මණයකින්. හැබැයි කුසලාරම්මණයකින් manuss ලෝකයට ආවට නිරන්තරයෙන්ම දරිද්‍රතාවයෙන් නම් නිරන්තරයෙන්ම කණ්ඩ ආහාර ටිකක් නැත්තම් ලස්සන රූප ටිකක් බලන්න නැත්තම් මිහිරි ශබ්ද අහන්න නැත්තම් හොඳ සුවඳ ආග්‍රහණය කරන්න නැත්තම් සුමුදු පහස ලබන්න නැත්තම් අකුසල කර්මය උපස්තම්භක වශයෙන් ප්‍රත්‍යයයි. ඒනේ අකුසලේ විපාක. දැන් කුසලේ විපාකත් එනවා. ඒතර කුසලේ විපාකනේ පුජ්‍යලයකට නෙමෙයි. ඒ මේක තියෙන සතර මහා ධාතුන්ටනේ. එතකොට අර පෙර භවයේ කර්මයට එක්ක සම්බන්ධ විඥාණය බැස ගන්නකොට අර යුක්තාණුයේ ක්‍රියාව පටන් ගත්තා. ඒතකොට සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒතකොට දැන් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට නේද මේ උපස්තම්භක කර්මය ප්‍රත්‍ය වෙන්නේ. ඒ කියන්නේ සහයෝගය දෙන කර්මයයි උපස්තම්භක කර්මය. ඒතකොට සහයෝගය දෙන සතර මහා ධාතුන්ගේ පැවැත්මට. එයාගේ එතකොට ශරීරය ලෙඩ නැහැ, රෝග නැහැ, ආබාධ නැහැ, හොඳ සුවසේ පවත්වනවා. ඒ වගේම අර බාහිර පරිසරය සතුට සහගත සිත් ටිකක් උපදවන්න බාහිර පරිසරය සකස් වෙලා තියෙනවා. ඒතර කුසල කර්මයේ උපස්තම්භක වශයෙන් ප්‍රත්‍යයයි. ඒතර කුසල කර්මය කියන්නේ පුජ්‍යලේද? සිතුවිල්ලද? සිතුවිල්ලක් විතරයි. ආයකට කියන්නේ නාම. ඒතර අකුසල කර්මය කියන්නේ සිතුවිල්ලක් විතරයි. හරිද? ඒක සිතුවිල්ලක් විතරයි. ඒකත් නාම. ඒතර නාමයේ රූපයට ප්‍රත්‍යද? දැන් මේ පවතින රූපය සතර මහා ධාතුන්නේ. එතකොට නාමය අර උපස්තම ඒ කියන්නේ කුසල අකුසල කර්මය ප්‍රත්‍ය වෙන්නේ මටද පුජ්‍යලයකටද සත්‍යයකටද අර සතර මහා ධාතුන්ටද? තේරෙනවද කියන එක? තේරුන්නේ නැත්තම්. එතකොට නාමයේ රූපයට ප්‍රත්‍යයනේ. එතකොට මමද මේ පව් කියවන්නේ? නැහැ. පුජ්‍යලයකින් දෙපේ පව් කියවන්නේ. පැහැදිලිද කියන්නේ? එහෙනම් දුකක පැවැත්මක් තියෙනනේ. ඒ ජරා මරණ ශෝක ඔක්කොම මේක ඇතුලේ තියෙනවනේ. එහෙනම් දුක්ඛේ ඥාන. හරි. එතකොට දැන් කර්මයක් ඉන්නේ මේක සකස් වෙලා තියෙන්නේ. සහයෝගය දෙන්නේ කර්මෙන්නේ. දැන් ඒක ඊට පස්සේ ආයි තියෙනවා උපපීඩක කර්මය කියලා තියෙනක පීඩා කරනවා. අකුසලයට පීඩා කළා කුසලයේ විපාක අරන් දෙනවා. කුසලයට පීඩා කළා කුසලයේ විපාක අරන් දෙනවා. ඒක වෙනම කතාවක්. ඒක කියන්නේ දීර්ඝ විස්තරයක් කරනවා. පැයෙන් ඒවා කියන්න බෑ. අතිශය දීර්ඝයි. එතකොට දැන් කර්මයක් අපි කරන්නේ අවිද්‍යාව හින්දා නේද? අවිද්‍යාව තියෙන ආශ්‍රව හින්දා නේද? ඒ ආශ්‍රව කියන්නේ samudāri සත්‍යයයි. තෘෂ්ණාවනේ ආශ්‍රව කියන්නේ. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඒතර රහතන් වහන්සේ කියවනේ මට ආශ්‍රව නැහැ. මම සියලු ආශ්‍රවයන් ප්‍රහීන කළා තියෙන්නේ. ඒ කියන්නේ ඇලීමක් නැහැ මගේ. කාමාශ්‍රව නැහැ, භවයන් භවයට ගෙනියන්න භව ආශ්‍රවත් නැහැ, භවෙන් භවයට ඇලිලත් නැහැ මම. දික්කිවට ඇලිලත් නැහැ. ditthියාශ්‍රවත් නැහැ. මං මේ හේතු ප්‍රත්‍ය දන්නවා. මේ නාම රූප දෙකේ ක්‍රියාව මං දන්නවා. රූපේ රූපයට ප්‍රත්‍ය වෙනවා. රූපේ නාමයට ප්‍රත්‍ය වෙනවා. නාමේ නාමයට ප්‍රත්‍ය වෙනවා. නාමය නැවත රූපයට ප්‍රත්‍ය වෙනවා. රාතන් වහන්සේ මේක දකින ලස්සනට. එතකොට ඒ ධර්මතා හතර ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා කියන්නේ එතන තියෙන ක්‍රියාවක්. රාතන් වහන්සේට හටගන්න ක්‍රියාසිට. අපට හටගන්නවා අකුසල් සිත්, කුසල් සිත් හා විපාක සිත්. මේ රහතන් වහන්සේට විපාක තියෙනවා. විපාක සිත් හට ගන්නවා රහතන් වහන්සේට. විපාක වින්දනේ රහතන් වහන්සේලාත් නේ. අදලා ඔසකර හාමුදුරුව අරිහත්ත්වයට ගියත් අවසාන අවස්ථාව වෙනකම්ම කුසගින්නේනේ හිටියේ. ආහාරය ලැබුණේම නැහනේ. එන පාත්‍රයක් උදුරලා අරන් ගිනි ගොඩට දාලා දන්නවනේ. හ්ම්. එතකොට එහෙනම් දැන් ඒතර දැන් වර්තමානයේ මොකද්ද මේ ක්‍රියාත්මක වෙන්නේ? අන රහතන් වහන්සේ දකින්නේ නාම රූප දෙකේ ක්‍රියාව. එතකොට දැන් හේතුව ආශ්‍රව අයින් කළොත් නිවන. ඒ තමයි Nirodhari Satya. දැන් ආශ්‍රව අයින් කරන්න ඕනේද නැද්ද? කාමයන්ට ඇලෙන එක අයින් කරන්න ඕනේ. මේ තමයි මේ විදර්ශනාව තුළින් අපි මාර්ගයට බැසගත්තද කියන එක අපි නිවැරදිව දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. ඒ කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං සම්මාදිට්ඨි එහෙනම් මේ අටම නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ඕනේ සම්මාදිට්ඨියට එන්න අන්න එතකොට අපි මාර්ගයට බැහැලා තියෙනවා එහෙනම් මගේ ඉන්නේ කිසිම ගැටලුවක් නැහැ මොන මගද ආර්ය අෂ්ටාංගික නැමැති මාර්ගයේ ඉන්නේ එතකන් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැහැ අපිට සම්මා දිට්ඨියක් තියෙනවා. අපි සම්මා දිට්ඨි සමාදාන වෙනවා. සම්මා දිට්ඨි සමාදාන වුණොත් ඒ ඇත්තෝ උපදින්නේ සුගති හතෙන් එකක කෙටි කාලයක් තුළ නිවන් දකිනවා. පැහැදිලිද? සමාදාන දෙකයි. මිත්‍යා දිට්ඨි සමාදාන, සම්මා දිට්ඨි සමාදාන. හදානටත් කරන්න පුළුවන් දෙයක් නෑ. තේරෙනවද? ඕකේ ඉන්නේ ග්‍රහයෝ ටිකක් නේද ඕක ඇඳලා තියෙන්නේ. හැබැයි තියෙනවා කටේ ඔකම ගෙවල් වල. මම දන්නවා. අල්මාරිය තුල තියෙන ඔක දාගෙන. කොටු කොටු ටිකක් ගහගෙන ඒකේ ගුරු කියලා ගහයි බුද කියලා ගහයි සිකුරු කියලා ගහලා තියයි සෙනසුරු කියලා ගහලා තියයි ඉරු කියලා ගහලා තියයි තියනනේ ඒ ඔක්කොම මොනද ඔය ඔක්කොම විශ්ව ක්‍රියාත්මක කරන ග්‍රහලෝක නැද්ද ඔය ග්‍රහලෝක මොනෙන්ද හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හතර මහා ධාතුනේ මේ ලෝකේ තියෙන්නේ ඔය මුළු විශ්වයම මේ පෘථිවිය හැදිලා තියෙන්නේ මොනවෙන්ද ඉතින් පෘථිවිය වගේ මේකක් තමයි බ්‍රහස්පති කියන්නේ සිකුරු කියන්නේ සෙනසුරු කියන්නේ. හිරු කියන්නේ සඳු කියන්නේ. එහෙනම් ඒ විශ්යම ওই සෑම තැනකම ක්‍රියාත්මක වෙන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ආයශ චිතක්ෂණ 17යි. ඒ සියලුම ග්‍රහයන්ට ආයශ චිතක්ෂණ 17යි. නැවත දූවිලි අංශු අංශු අංශු එකතු වෙලා ඒක පවතින ක්‍රියාවක් තියෙන්නේ. මේ පෘථුවිය තියෙන ක්‍රියාවක් නෙමෙයි. මේක එක තැනක නැවතිලා තියෙන එකක්. නෑ මේක මේ දොඩම් ගෙඩියක ටෙනිස් බෝලයක ස්වභාවය මේක එක තැන කැරකෙමින් හිරු වටේ ගමනක් යන්නේ නැද්ද 365යි 5ක් යනවනේ එතකොට දැන් ඒ සියල්ලම හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන් ඒ සතර මහා ධාතුන්ට ආයුෂ චිතක්ෂණ අපේ ආයුෂ අපේ ශරීරය ආයුෂ කොච්චරද දැන් ඒගොල්ලන්ගේ අපේ වෙනස මොකක්ද එතකොට ඒගොල්ලන්ට පුළුවන් අපි හදන්නේ පුළුවන් හදන්න. කොයි කොයි කොටසද හදන්න පුළුවන්. ඔකට තමයි මිත්‍යා දිට්ඨිය කියන්නේ. ඔය තමයි මිත්‍යා දිට්ඨිය කියන්නේ. ඔක හැදුවේ මේ ඉන්දියාවේ බමුණෝ. නැද්ද? ඔය කොටු ටික ඇන්දේ ලංකාවේ. නෑ. ඔක ඇන්දේ ඉන්දියාවේ බ්‍රාහ්මණය බමුණ අදත් ඔක කරන වේදේ වේදාංග නක්ෂාස්ත්‍ර. හැබැයි ඕකේ ඇති මොන හරි දෙයක්. නිවන් දකින කෙනෙකුට මේ සංසාර දුකෙන් එතර වෙන කෙනෙකුට ඔක කිසිම වැඩක් නෑ. කිසිම ප්‍රයෝජනයක් නෑ. ඔකට කිසි දෙයක් කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. පුළුවන් ද කරන්න? එහෙමනම් කරන්න පුළුවන් නම් ඔය ග්‍රහයෝ කාට හරි එහෙනම් චිතක්ෂණ 30 40කට මේක හදලා දෙන්න කියන්නකෝ. මේ ශරීරේ රූප කලාප ටික චිතක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම පෙන්වලා දුන්නා. එහෙනම් මේක 30කට 40කට හදලා දෙන්න කියන්නේ. පුළුවන් ද හදන්නේ? කාටද? ඒ ඒගොල්ලන්ට හදාගන්නේ නේ. පුළුවන් එහෙනම්. අපිට හදයි. සම්මා දිට්ඨි සමාදාන කියන එකයි මිත්‍යා දිට්ඨි සමාදාන කියන එකයි. එහෙනම් අපි සමාදාන වෙන්න ඕනේ මිත්‍යා දිට්ඨි සමාදානෙන් പ്രേත ලෝකයේ තිරිසන් ලෝකයේ නිරය. ඒකවිල විද්‍යාව බුදුරජාන් වහන්සේ දේශනා කරේ ආනන්තරිය පාප කර්ම වලට වඩා අතිශය භයංකාරයි. මොකද්ද? අවිද්‍යාව. මෝහය. එහෙනම් අවිද්‍යාවෙන් යුක්ත පුච්චරයෝ නේද කියන්නේ? එහෙනම් අවිද්‍යාවෙන් මිදුණ අය දැන් බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ අවිද්‍යාවෙන් මිදෙන්නනේ. ආ එහෙනම් අපි දැන් කොහටද යන්න ඕනේ? ආයි ඕන්නේ නැහැ නේද ඊපස්සේ. ඕන්නේ නැහැ යන්න. එයි. ඒකෙන් කවදාවත් සෝවන් වෙන්න බෑ. ඔය ග්‍රහය ටික එකතු කරලා සෝවන් කරයිද? ආ එහෙනම් හරි. ආ සක්‍රදාගාමි කරනවා නම් අනාගාමි ඵලය ආරම්භ දෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. සුද්ධාවාස පහෙන් එකකට යන්න පුළුවන් එහෙනම් ග්‍රහයන්ගේ ආධාරේ. පුළුවන් දෙයක්. කාමරාගයේ පටිගයය අවසන් කළොත් සුද්ධාවස පහෙන් එකක ප්‍රතිසන්දි ගනි. කාමරාගයේ පටිගයය අවසන් කරන්න ඕනේ නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපස පරාමාස කාමරාග පටිගය. ওই සංයෝජන පහ අවසන් කළොත් දැන් දැන් එහෙනම් නැකතක් හදාගන්න පුළුවන්. මැරෙන්න නැකතක් හදාගන්න පුළුවන්. මේ අපේ පැත්තේ මං ඉන්නේ මෙහින් තලේ පැත්තේ. ඒ පැත්තේ මෙලාගදී මේ මරණයක් කළයි මරණේ මේ එළියට ගන්න නැකතක් හදාගන්නේ. මම කිව්වා අන්තිමට බණ ටිකක් කිව්වා ආයි ජීවිතේ නැකත් පස්සේ යන්නේ. ආයි හරන අරගෙන. දැන් උපදුනේ නැකතටද? ඉපදුනාට පස්සේ ඔරලෝසු බලාගෙන නාස්නෝන වෙලාවක් දැම්ම මොකද? ඉපදුනේ එදාද? ඉපදුන දවස කිසි කෙනෙක් දන්නේ නැහැ. කවුද දන්නේ? ඉපදුන දවස දන්නේ එකම පුච්චලයි මේ ලෝකේ ලෞතර බුදුරජාණන් වහන්සේ විතරයි. ওই උපන්දිනයක් කියලා හදාගෙන තියෙන නාමිකම ඔය කට්ටිය. දන්නවද උපන්දිනේ? මාවගේ ගර්භාෂයේ පිරිසිඳ ගත්ත දවසයි උපන්දිනේ. අම්මෙන් අහන්න කවද්ද කියලා. අම්මා දන්නේ නැහැ. දන්නවද අම්මා? නැහැ. අන්න එදා තමයි උපන්දිනේ. අතීත භවයයි වර්තමාන භවයයි සම්බන්ධ කරපු දවසයි උපන්දිනේ. මේ මොකද්ද මේ දාගෙන තියෙන උපන්දිනේ කියලා? බර්ත්ඩේ එක කියලා. බොරුවක් නේද එහෙම් පිටින් කරන්නේ? ඒතොර නැකත කියන්නේ ඒතොර දැන් උපන් වෙලාවද නැකත? ස්වභාවිකව ආවද? දැන් වැඩි හරියක් කරන සිසේරියන්. දැන් ඒතොර වෙලාව ඒකද උපන් වෙලාව? තා ඔක්කොම මිත්‍යා දිට්ඨිනේ. කාටවත් පරිභව කරනව නෙමෙයි. මිත්‍යා දිට්ඨියෙන් සම්මා දිට්ඨියට ගන්න ඕනේ. දැන් මේ ඉන්න ටිකවත් නැත්තම් අර 225 ගිය දිහා තමයි ඔය කටියටත් යන්න වෙන්නේ. තේරෙනවද? මිත්‍යා දිට්ඨි සමාදාන සම්මා දිට්ඨි සමාදාන. එහෙනම් අපි සම්මා දිට්ඨිය. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගත්තේම මොකෙන්ද? සම්මා දිට්ඨියෙන්. තේරෙනවද කියන්නේ? එහෙනම් අපිට එකක්වත් අවශ්‍ය නැහැ. හඳානක් අවශ්‍යත් නැහැ, වේලපත්කරයක් අවශ්‍යත් නැහැ, නැකතක් අවශ්‍යත් නැහැ, ග්‍රහචාරයක් අවශ්‍ය වෙන්නේත් නැහැ, දේවාලයක් අවශ්‍ය වෙන්නේත් නැහැ, යකෙක් මොකෙක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. තේරෙනවද? පැහැදිලිද? අන්න සම්මාදිට්ඨිය. එතකොට එහෙනම් අපිට අවශ්‍යයි දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥාන පුබ්බන්තේ ඥාන අපරන්තේ ඥාන පුබ්බන්තේ අපරන්තේ ඥාන පටිච්ච සමුප්පාද ධම්මේ ඥාන සම්මාදිට්ඨි අන්න සම්මාදිට්ඨියට සම්මාදිට්ඨියට පුජ්‍යලේ කැමතිනම් එයා සම්මාදිට්ඨියෙන් එයා පැහැදිලිවම දන්නවා අවසාන චුතිසිතට අරමුණු කරන්න මේ විදර්ශනා කරපු මේ පුංචි කොටසක් නියත වශයෙන් මෙයා උපදින්නේ සුගතියක ඒ උපදින්නේ ඥාන සම්පයුක්තව නුවණත් එක්ක උපදින්නේ ඥාන සම්පයුක්තව උපදින්න ඕනේ ධර්මය අවබෝධ කරගන්න ඥාන විප්‍රයුක්ත කියලා එකක් තියෙනවා ඥානය නැහැ අපි යන්න ඕනේ නැහැ අපි යනවා ඥාන සම්පයුක්තව දන්නවනේ මහ කුසල් සිත අටක් තියෙනවා සමනසහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික සමනසහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික තියෙනවනේ උපේක්ඛාසහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සහගත ඥාන විප්පයුත් අසංකාරික සසංකාරික. අපි යන්න ඕනේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත්තව. සැප විඳින්මින් යනවා එතකොට නිවනට. සෝමනස්ස සහගත කියන්නේ සතුටුයි. සතුටෙන් යනවා අපි නිවනට. පැහැදිලිද? ධර්මදේශන අවසන් කරන්න <laughs> සංඥාවක් කියන. තේන සසරින් නිවනට අපි යන්නේ. සසර දුකයිනේ. ඔව්. එහෙනම් දුකෙන් මිදීමක් බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් විතරයි මේක ලෝකෙට හෙළි කරන්නේ. වෙන කිසි කෙනෙකුට මේක හෙලි කරන්න බෑ ලෝකෙ. බුදු කෙනෙක් හැර. සංසාර දුකෙන් එතර වීමම තමයි දුකෙන් නිදහස් වීම. ඒ කියන්නේ අප්‍රවෘත්තිය. අප්‍රවෘත්තිය කියන්නේ නොපැවැත්ම. නොපැවැත්ම තියෙන්නේ නාම රූප දෙකේ. පුජ්‍යලෙන් නෙමෙයි. නාම රූප දෙකේ ක්‍රියාව නවතින්නේ. ඒක නවතී. හැබැයි ඒකට අදාළ හේතු අයින් කරන්න ඕනේ. ඒ තමයි ආශ්‍රව. චන්දරාගය, තෘෂ්ණාව අයින් කරන්න. ඒ සඳහාම වෙරවඩනවා නම් මහන්සි ගන්නවා නම් උනන්දු වෙනවා නම් අපි ඉන්නේ සම්මාදිට්ඨියේ. තෘෂ්ණාව නැති වෙන ආකාරයට. ආශ්‍රව නැති වෙන ආකාරයට. අපි නිරන්තරයෙන් මහන්සි වෙනවා නම් උනන්දු වෙනවා නම් අපි ඉන්නේ සම්මාදිට්ඨියේ. අය බය වෙන්න ඕනේ. ආයි මරුණට පස්සේ පහ දවසේ බණ ඕනෙත් නැහැ, හත් දවසේ දාණේ ඕනෙත් නැහැ. ඔයගොල්ලන් දානේ තියාගන්න මං යනවා මෙහි කියලා කියලා යන්න පුළුවන්. තේරෙනවද? ඒ සෝතාපන්න පුජ්‍යලයට විතරයි එහෙම යන්න පුළුවන්. එයා දන්නා මං චුල්ල සෝතාපන්න. අර රහතන් වහන්සේ කිව්වනේ මම මෙතන ඉන්නේ කියලා. ඒ වගේ සෝවාන් පුච්චලයට කියන්න පුළුවන් මං ඉන්නේ මෙතන. එයා දන්නා චුල්ල සෝතාපන්නයි කියලා. එයාගේ සක්කාය දිට්ඨිය අවසන් සීලපත පරාමාස විචිකිච්ඡා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන සංයෝජන තුන අවසන් කියලා එයා දන්නවා. එදා ඒගොල්ලෝ ගෙදරින් අයට කියලා ගියයි හය දවසේ බණ කියලා ඔයගොල්ලෝ පින් කරගන්න. හත් දවසේ දානේ දීලා ඔයගොල්ලෝ පින් කරගන්න මට ඕනේ. මං යනවා. එයි සුගති හතෙන් එකක උපදින්නේ. පැහැදිලිද කියන එක. එහෙනම් එතන තමයි සම්මාදිටි. එත ඒට වඩා. එතකොට එතනටපත් කරන්න පුළුවන් දෙවි කෙනෙකුට? ආ? පුළුවන් දේවල්ට ගිහිල්ලා පළතුරු වටියක් එහෙම දීලා සෝවන් වෙන්න බැයි. එතන මිත්‍යාදිටි. මිත්‍යාදිටි සමාදානෙන් අයින් වෙන්න සම්මාදිටි සමාදාන හැබැයි ඒක දැකලා එන්නේ. දැන් අර ගිහිල්ලා අර තිරයක් මැද්දේ දාලා තියෙන එහා පැත්තේ කවුරු ඉන්නවද දන්නේ නැහැ. ඒක ගහව පළතුරු වට්ටියක් දීලා ඒක කරන් ඉන්නවා. සක්‍ර දේවින්දර දැන් බණ හමාර කරන්න ඕනේ කාලේ හරි. සක්‍ර දේවින්දර ගමනක් යන ලෑස්ති වෙලා පෘථිවිය පැත්තට හැරිලා වැන්දා. මහ පොළොව පැත්තට හැරිලා. මාතලිනියගේ ඩ්‍රයිවර් මාතලිය අහන මේ දිව්‍ය ලෝක හයෙම ඉන්නයි ඔබ වහන්සේට වදින ඔබ වහන්සේ කාටද මේ මහ පොළොව පැත්තේ ඉන්න ඒ පැත්තට හැරිලා වදින්නේ. යේ ගහට්ටා පුඤ්ඤ කරා. ගිහි ජීවිත ගත කරන පින්දහම් කරන. යේ ගහට්ටා පුඤ්ඤ කරා. සීලවන්ත උපාසකා. සිල්වත් උපාසක පිරිසක් ඉන්නවා. ධම්මේන ධාරම් පෝසෙන්ති. එයලා ධර්මානුකූලව ධර්මානුධර්ම ප්‍රතිපත්ති ඒගොල්ලෝ ඉන්නේ සීල සමාධි ප්‍රඥා. ධම්මේන ධාරම් පෝසෙන්ති තේ නමස්සාමි මාතලි. මං එයාලට নমස්කාර කරනවා. අපි ගිහිල්ලා අර පාට පාට රෙදි මෙහ පැත්තේ වාඩිලා ඉඳගෙන වැඳගෙන ඉන්නවා. අරගල්ල අපිට වඳිනවා. ඒ කාටද? සම්මා දිට්ඨියට අපයට. පැහැදිලිද කියන එක. හොඳයි ධර්ම දේශනාව අවසන් කරන කාලය ඉවර වෙලා තියෙනවා. ඒක නිසා සම්මා දිට්ඨි සමාදාන වෙමු. මිත්‍යා දිට්ඨි සමාදානය අතහරින්න. මොකද අපි ඒවා අතීතේ කරගත්ත හින්දා තමයි අපිට නිවන් දකින්න බැරි වුනේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරනේ ඒවා තියෙන්නේ. ඒවා ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයි.